හිටපු ජනාධිපතිතුමාගේ ක්‍රියාදාමය දැක්කහම මට හිතෙන්නේ අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් අද හදන්න අවස්ථාවක් ලැබෙයි කියලා. එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එතුමා ආදරයක් තියෙනවා නම් එතුමා හිතනවා නම් එතුමා හරි ශ්‍රී ලංකාකාරයෙක් කියලා අද මේ ගමින් ගමට ගිහිල්ලා කරන විනාශය නවත්තන්න කාලය ඇවිල්ලා තියෙනවා. මොකද අද අපි දැක්ක පහුගිය රැලි මාතර රැස්වීමක් තිබුණා. එක්කෝ එතුමා කොන්ද කෙලින් තියාගෙන නගින්න ඕනේ වේදිකාවට. එහෙම නැත්නම් එතනින් ඉවත් වෙලා මේ පක්ෂය හදාගන්න දෙන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. ඒ දෙකම කරන්නේ